ඒතර මේ දෙකෙම නේ මොකද දෙන්නේ විපරිණාම දුක්ඛයට වැටෙනවා ඔක්කොම. ඒ දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ කියන ඔන්න ඔය දුක් තුනක් ඔය ආකාරයෙන් ගොඩ නැගෙනවා. මේ ලෝකයා ප්‍රිය ස්වභාවයයි මధుර ස්වභාවයයි කියන යමක් තියෙනවා ඒක වටිනවද නැද්ද කියලා තීරණයක් එන ඔන්න ඔතෙන්දී. මේ ප්‍රිය ස්වභාවය බදුල ස්වභාවය කියන අපේ මායාවක් මිසක් අපිට බැඳිලා හැඳිලා ඉන්න හදාගෙන ගොඩනගා ගන්න පුළුවන් එකක් නෙමෙයි. අන්න. ඉදියාවා. අන්තියයි තියා වාගේ. ඔන්න ඕක දකින්නවා. ඔන්න අපිට දුකේ මිදෙන්න තැන දකින්නේ ඔතනින්. දුකේ මිදෙන්න නම් දුකට හේතුව අපි දැකලා තියෙනවා වැඩක් නෑ කියලා. දුකට හේතුව කියන්නේ ප්‍රිය ස්වභාවය, මధుර ස්වභාවය. ඔන්න ওই දුක ලෝකයා දකින්නේ නෑ බාහිර ලෝකයා. ඒක සැපයි කියලා දකින්නේ. ඉතින් ආර්ය ධර්මයේ තුලින් තමයි ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් නැත්නම් හරයක් නෑ කියලා දකින්න ඕනි ඉස්සෙල්ලා. හරයක් නෑ දකින්නකොට වෙනත් හරිය. අන්න ඒකයි. ඒකෙදි දකින්න ඒකේ යථා ධර්මතාවය දැක්කහම එහෙම එකක් ප්‍රියයි මధుරයි කියලා ගන්න වටිනවද කියලා මම මානසිකත්වයට ගොඩ නැගිලා එනවා යථාර්ථයේ. ඒක වටින්නේ නැහැ නේ කියලා එනවා. අනේ යන් දුක්ඛං තදත්තා. ඒක දෙන්නේ දුක නා අසහනිය නා. කවදාවත් අපි බලාපොරොත්තු නැති දෙනේ වතු නැන්නා මම මගේ කියන තුල. ඒ පවතන්න බෑ. එහෙනම් ඒක දැක්කට පස්සේ අපිට එකක් වෙනවා. එහෙනම් කොහෙද ඒක හරයක්? අසාරට්ඨේන අනාත්තා. සාරත්වයක් නැති නිසා අනාත්තයි කියන්නේ. නමුත් අද අනාත්ම කියනවා ඔබට. ආත්ම කියන්නේ ඇත. හරවර්ථය කියන එක. හර නෑ කියන අනාත්ම කියන්නේ නැත. නැත කියන එක වෙනස් වෙනවා තියෙනවා. ආත්ම ඒ කියන්නේ පිට අනාත්ම. ඇත යනු ඒකාන්තයේක නැත යනු ඒකාන්තයේක. මේ අන්ත දෙකට නොබැස මාර්ගය තුලින් තථාගතයන් වහන්සේ යථාභෝධය ලැබුවා. අනාත්ත වචනේ. අනාත්ත කියන්නේ අසාරයි. අසාරට්ඨේන අනාත්තා. තෝරලා තියෙන්නේ කොහොමයි? අසාරයි කියන්නේ මොකද? හරයක් නැහැ. අන වටිනාකමක් නැහැ කියලා දකින්න ඕනේ. ඇතද නැතද කියන දෙක අපිට අවශ්‍ය නැහැ. ඒ අන්ත දෙක. ඒක ඇති වුණත් එකයි නැති වුණත් එකයි වැඩ පිළිවිල හරයක් නැහැ. අන්න උච්ඡේදයකට වැටෙනවා එතකොට. මේ අනාත්මවාදී කියන එකක් අද අපිට කියන බුදුරජාණන් වහන්සේ මේ බුදුදහම අනාත්මවාදයි කියලා. ඒක වැරදිනේ කොහෙද තියෙන්නේ එහෙම ඒ දෙකක්වත් මෙතන අනත්තයි ඔව් යථාර්ථවාදී යථාර්ථය පෙන්වන්නේ අනේ යථාර්ථය නම් මොකද්ද ඔගේ හරයක් ලෝකයා හොඳයි කියලා ගන්න ඒවා තියෙනවා ප්‍රිය ස්වභාව මధుර ස්වභාව හැබැයි හරයක් ඒක ඇත නැත කියලා ගත්තොත් එහෙම නෑ කියන්නේ කොහොමද මේ පිනිපිනි තියෙන කියලා මිනිස්සු අහනවා එතන ඒක තියනවා කියලා ගත්තොත් උඹලා ආත්ම දෘෂ්ටියෙන් යුක්තයි කියලා නිසැරේ කියන. එන තර්කවාදයට ගෝචර වෙන මේ ප්‍රශ්නයක් වෙනවා එහෙම කරලා එළියෝ. ඔක තිබුණාද කියන ප්‍රශ්නේ නෙමෙයි තියෙන්න ඕනේ. ඔක හරයක් නෑ. ඒකට මොකද කියන්නේ? ඒකට නම් කියන්න දෙයක් නෑ පිළිගන්න වෙනවා කියන දෙනවා අන්තිමට අහගෙන යනකොට. ඔන්න වචනේ අපේ ඕක තමයි පද නිරුක්තියක් තියෙනවා. මේ පදේ නිරුක්තිය හැඟවිලා තියෙන්නේ. අන්න නිරුක්ති පටිසම්භිදා ඥානං බුද්ධ ඥානං කිව්වේ ඔන්නේ ඕක තිවිපිලිපිය ඥානය. ඔය වන්නේ ඒ වචනේ තියෙන පදේ අර්ථය හැඟවිච්ච එකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අන්න න ඉච්ඡ අන් ඉච්ඡ අනිච්ඡ ඉච්ඡසේ නෑ කියන එකයි මේ වචනේ හැඟවිලා තියෙන අර්ථය තියෙනවා අනත්ත් අනර්ථ කියන සංස්කෘතේ අනර්ථ කියන පාලියෙන් අනාථ කියන සිංහතේ යමක් දුක නම් ඒක අනාථයි අනාථයි කියන්නේ ඇත නැත කියන වචන දෙකමයි තියෙන්නේ අනාථයි අන්න අනාථ දකින්නවා අනත්ය කියන්නේ ඒකයි. අල්ලන්න වටිනාකමක් නැහැ අනාතයි. ඇසුරු කළොත් ඉවරට ඉවර අනාතෙමයි. අනාත කියන එක හරිය හොඳටම ගැඹුරටම දුකිත භාවයේ අසරණ භාවයේ අන්තිම භාත්ම පෙත්‍ර පෙන්වන එක තමයි අනාත කියන වචනේ. මේ ගෑනු ළමෙක් අනාත වුණා ගෑනු ළමෙක් අසරණ වුණා. එතන දෙක. අසරණ වුණ පිළිසරණක් වෙන්න පුළුවන්. අනාත වුණු මුළු ජීවිත කාලෙම අනාතයි කියන එකට වැටෙනවා. එහෙනම් අනාතයි කියලා වචනේ ගන්න අනාත වුණා. එයා හදන්න පුළුවන් එක නෙමෙයි. අන්න ඒක අනාතයි කියන වචනේ පෙන්වන යමක් ඇත්නම්. ඒකේ ගණ්ඩ කරන්න මොනම දෙයක්වත් නැහැ කියන එක. හදන්න බැ ගොඩ නගන්න බැ. අනාත උනාට පස්සේ. එහෙනම් මේ ලෝකේ අනාතයි. තව කිරීම කිව්වනම්. එහෙනම් මොනවද අනිච්චය? මොනවද කැමතිසේ නැත්තේ? මේ ඇහැ අපි බලාපොරොත්තු වෙනා කැමතිසේ පවත්වන්න. ප්‍රියමනාපසේ පවත්වන්න. බැ. අප්‍රියමනාපේ එනවට කැමති. නමුත් කැමති නැ අප්‍රියමනාපේ වහිනවා. එහෙනම් ඇහැ අනිච්චයි. රූප අපි කොච්චර කැමතිනත් පවත්වන්න බෑ. අකමැති රූප එනවා නම් කැමති නෑ. කැමති රූප යනවා ඒකට කැමතිත් නෑ. නැවත අපි කොච්චර කැමති නැතිවත් අකමැති වෙනවා කැමති වෙනවා. එහෙනම් ඒ රූප අනිත්‍යයි. ස්ථිර නෑ කතාව නෙමෙයි ගන්න. අනිත්‍යයි. කැමති සීනේ. ඉච්ඡ සීනේ. ඇහැ කැමති සීනේ, රූප කැමති සීනේ, කන කැමති සීනේ, ශබ්ද කැමති සීනේ, නාසය කැමති නෑ, ගන්ධ කැමති නෑ, දිව කැමති නෑ, රසය කැමති නෑ, කය කැමති නෑ, පොට්ටබ්බය කැමති නෑ, මන කැමති නෑ, ධර්මය කැමති නෑ. එන ඔය ටික තමයි නාම රූප කිව්වෙත් මුළු ලෝකෙම කිව්වේ. දැන් ලෝකේ අනිත්‍යයි කියන්නේ ඕකයි. කැමති දේ නැත්නම් ඒ කැමති නැති එක කැමතිය පාතන්න ඕනේ කියලා දෘෂ්ටියකින් ඒ පස්සේ යනවාද? ඒ තරමට වෙන්නේ දුක. එහෙනම් මේ වැඩ ඒ මේ ලෝක සත්‍යය කරන්නේ ඕක. දැන් ලෝකේ අනාර්ථයි. සත්‍යය දන්නේ නැති ලෝකයා අනාථයක් තුල ගොඩනගනවා. අනාථයක් තුල හැරිසරමින් පිළිසරණක් හොයනවා. අනාථයක කොහොමද පිළිසරණක් හම්බ වෙන්නේ? අන්න යථාර්ථය. ලෝකයා සරණයි ධර්මතා අනාථයි. ඔව් දැන් දෙක දෙකම අහු වෙනවනේ. දැන් ලෝකයේ අසරණ වෙලා තියෙන ඉතින් ඒකනේ සරණක් නැහැ. සරණක් නැද්දි අල්ලන්න ගියාම ගියේ කෙනා අනාථ වෙනවා. ඒකනේ හිත වෙන්නේ. අනාථයෙන් මිදෙනවා නම් අනාථයි. අන්න අනාථ රාස දැකන බුදුන් දැක්කා. දැන් ධර්මයේ තුලින් බුදුන් දැකගෙන යෝ ධම්මං පතේ සෝමං පතේ දැකේ නෑ. අන්න අනාතනාත් දැක දාලා බුදුන් දැකලා. ධර්මයේ දැක්කා. එන්න ධර්මයේ තියෙන උතලනේ. එන්නේ ඔය අනාතනාත් දැකලා තියෙන ධර්මයේ පැත්තක තියෙන පොඩ්ඩ දැකින් දැක ගන්න නැතුව. අද මොනවද මේ මොනවද අපිට කරන්න තියෙන්නේ? මේ ඔය ටික දැනගන්න බැයිද? එදා මේ මෙයා පුණා දාසි නිවන් දැක්කේ. ඔය ඔය පොඩ්ඩ තෝරගන්න පුළුවන් හින්දා. හතරු දරුවෝ නිවන් දැක්කේ. ඒකට ධර්මයක්සේ වැඩලා බෝධිපාක්ෂිකසේ වැඩ සම්පූර්ණ තියෙන්න නේද? ඒක කරපින් නෑ කියන අය අද නෑ කියන්න පුළුවන්. ඕව තරම් ඉන්න. ඔව්. අන්න ඒකයි කාරණේ. ඔය පොඩ්ඩනේ පින්න ගන්න ඕනේ. ඔය පොඩ පොඩි වුණාට ලෝතුරා බුදුරයන් වහන්සේ එනවා පෙන්නකන් හැඟවිලා. මේක වටිනාකම එච්චර ලෝකුයි. ඉතින් මේ වචන තුන මේ ලෝකේ හැඟවිලා තියෙන වචන තුන ලෝතුරා බුදුරෙක් මොන්නේ මේක විද්‍යාමාන කරන්නේ. ඒ තරම් වටිනවා. මේ වටිනා වචන තුනේ අර්ථය හැඟවිච්ච නිසා අපිට අත්‍යාවති ලැබුණා හරේ මහා හරයක් ලබා ගන්න කියන එක වෙහිලා තියෙනවා. මේ නිවන් හරිය වෙහිලා තියෙනවා. ඒක තමයි පටිසම්භිදාසහිත. ඔව්. පටිසම්භිදාඥාන සහිත රාතන් මාංශේලා වූ මාංශේලා නැති අනුපාඩුවද අනුපාඩුව. එතනින් ඔක මතුවෙලා ඉන්නේ. යථාර්ථයෙන් මතු කරගන්නේ ඒකේ. ඉතින් ওই ටික අපිට තේරුම් ගන්න ඕනේ. අන්න දැන් අපි දැනගන්නවා වචනේ පදාර්ථය හරියටම නිරුක්තිය දැක්කා. ඒතර අන්නේ වචනය තුලම තියෙන අර්ථය. ওই වචනේ තියෙන අර්ථය පැත්තකින් දාලා. අපි ඔකට වෙනේන අර්ථ පටලවාගෙන කියන්න ගියා. අර කින්න බින්න පට ධාරයේදීදී බික්කූ කියලා පෙන්නනවා. වික්හාටනේ බික්කූ කියලා කියනවා. එක්තරා හිඟන්නේ කියවල එහෙනම් මටත් වැඳපල්ලා පුදපල්ලා කියලා. අහවල මොකද කියේ? කින්න වින්න පට ධර්ණෙන් හින්දා වික්ෂුව කියලා මවත් මේ හිඳුළු බිඳිනවා තමයි දරන්නේ. එහෙනම් මම වික්ෂුවක් ඉන්න බැහැ හැමනම්. වික්ඛාටනේ බිකු මාත් හිඟාකාර තමයි ජීවත් වෙන්නේ. මේ මේ නිසා භික්ෂුවක් වෙන්න බෑ. එහෙනම් මරත් වැඳපල්ලා පොදපල්ලා මාත් භික්ෂුවක් කියලා. දෙන්නේ නෑ කියන්නේ. සිරිදුණු බිරිදුණු පට දරන හේල් බික්කු වැචින්න බින්න පට ධාරේ තීති බික්කු. එතන තෝරලා තියෙනවා. වික්ඛාටනේන බික්කු. වික්ඛාටනේ කරනවා කියන්නේ පිළිසිලා ගන්න. ඒ නිසා බික්කු කියන කෙනා ඔය තෝරනකොට අර හිඟන්න කියනවා එහෙනම් මා භික්ෂුවක්. ඒ අර්ථයෙන් බැලුවොත්. මේ භික්ෂුවකට කරන හැපපස්සන මරක් කරපල්ලා කිව්වා. දැන් එහෙම නෑ කියන්නේ ඔය වචන වලින් භික්ෂුව තෝරන්න කිව්වේ. අන්න පද නිරුක්තියක් තියෙනවා. භික්ඛු කියන එකේ නිරුක්තිය. ඒක දැක්කේ නැති නිසායි ප්‍රශ්නේ තියෙන්නේ. භික්ඛු බී කියන්නේ භවය. කු කියන්නේ ක්ෂය කරනවා. භවය ක්ෂය කරන හිමින් භික්ෂුව ගැන හිඟනට කියන්න පුළුවන්ද? මාත් භවය ක්ෂය කරනවා කියන්නේ. ඌ භවයේ ඇවිලා ඉන්නේ. භවයේ ශේකරණ යන කෙනෙක් නැත්නම් ඒ මාර්ගය නෑ බික්ඛු. හැබැයි භවයේ ශේකරණ එක බික්ඛු කියන වචනේ තියෙනවා. නිරුක්තිය. පද නිරුක්තිය ඒක. පද නිරුක්තිය ගන්න නම් සිවිපිලිසි අර කියන අත්පරි සම්විදා ඥානෙ කෙනෙක් ඒ ඥානෙ ගන්න ඕන. මට වටේ අවවාදයේ ඥානෙ වැඩලා තියෙනවා. ඒතරම් මටම තියෙනවා. ඉතින් මම නෑ කියන්නේ පේන තියෙන දේ නොකිය බැරි නිසා කියනවා. ඒ නිසා තමයි මගේ වචන පද දීලා නියම යථාර්ථය මතු කරලා දෙන්නේ. ඉතින් ඒ නිසා කියන්නේ ඒකේ තියෙනවා යම්කිසි ආකාරයෙන් තේරුම් ගන්න ඔය යථාර්ථය තේරුම් ගන්න ක්‍රමය. ඉතින් බිකෝ කියන එකට ඔය මං කිව්ව එක පදේ හොඳට පැහැදිලි මතු කරලා දුන්නාට පස්සේ නෝ පොත්පත්වල නෑ. බිකෝ කියන එකට එහෙම අර්ථය දීලා. භවයේ ක්ෂය කරලා කූ කරනවා කියන්නේ ක්ෂය කර දානවා. පහත් කර දානවා. නින්දිත දෙයක් බවට පත් කරලා නිසා දෙයක් බව තේරුම් කරලා දෙනවා. අනේ බිකෝ වෙන්නේ නැහැ. ඒ වගේ චින්න බින්න පරදාරණ හින්දා බික්කු කියවට හරියන්නේ නැහැ. විකාර්ණය කරන හින්දා බික්කු කියවට හරියන්නේ නැහැ. භවේක්ෂය කර දමන්නා වූ වැඩ පිළිවෙල බහැපින්න බික්කු කියනක ගැලපෙනවා. ඒක හිඟන්නට තියා මේ ලෝකේ කාටවත් කියන්න බැරි බික්කු කියලා ඒතොර එහෙම නැති කෙනෙක්. අන්න ඒ වගේ දෙයක් ඔය තියෙනවා. ඉතින් යදනිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා. දැන් ඔක තොරතුරු තොරගන්න තියෙන්නේ. දැන් උතන මුළු ධර්මයේ දැක්ක අනාථ බව දැක්ක නාථ බව දැක්ක. මොකද නාථ? එහෙනම් කාම ලෝකේ බැලුවත් තියෙන්නේ ওই අනිච්ච දුක්ඛ අනාත්ත කොටසමයි. රූප ලෝකේ බැලුවත් අනිච්ච දුක්ඛ අනාත්ත කොටසමයි. අරූප ලෝකේ බැලුවත් අනිච්ච දුක්ඛ අනාත්ත කොටසමයි. එහෙනම් කාම ලෝක අනාතයි, රූප ලෝක අනාතයි, අරූප ලෝක අනාතයි. සියලුම ලෝකවල තියෙන ඔච්චරයි. සියලු ලෝක අනාතයි. එහෙනම් මොකද කරන්න ඕනේ? ඕක අල්ලගෙන ඉන්න යම් චන්දරාගයකින් බැඳිලා ඉන්නවනම් ඔන්න ඕක අතහැරගී දාර. ඒකයි නාත. අතහැරීම නාතයි. අපි රාවනේ අතහර ගන්න. අතහැරීම වේත්වා. නොවැල්මනාතයි. නොවැල්ම වේත්වා. මිදීම නාතයි. මිදීම වේත්වා. නිවනම නාතයි. නිවනම වේත්වා. අනේ පැතුමයි ධර්මයයි දෙක වෙනවා. ධර්ම ආවර්ජණය වෙනවා. ලෝකේ ආදීනව දකින්න ඕනේ. නිවයානි සංස දකින්න ඕනේ. වෙන මාර්ගය වැඩ නැහැ. දැන් අපි ළඟ අනාතය අනාතය හැටියට දැක්කට පස්සේ පහකල යුතු දහමක් අපි දකිනවා. පස්සාස කළ යුතු දහම. පස්සාස කරනවා කියන්නේ පහ කරනටයි පස්සාස කරනවා කියන්නේ. එතකොට මොකද ඇසුරු කරන්න ඕනේ? නා තත්වේ. අතහැරීමක් ඇද්ද, නොයල්මක් ඇද්ද, මිදීමක් ඇද්ද? යථාබෝධි ලබා ගන්නා ධර්ම මාර්ගය සීගිරීමක් ආවර්ජනයක් ඇද්ද? ඒක තමයි ආස්වාස දහම. මෙන්න මේ දහම ආස්වාස කරමින් ලෝකයේ මෙච්චර කල් ගත අවිද්‍යාසහගත දහම පස්සාස කරමින් කටයුතු කරපු ආස්වාස පස්සේ ආසයත් ඔය ආනාපානීත් එක්ක නිවන් දකින්න. ඔන්න ආනාපාන භාවනාව ආස්වාද ප්‍රසආස භාවනාව. දැන් වෙන එකක් කරලා හරියයි. දැන් ආනාපානිය කියලා ආස්වාද ප්‍රසආස කියලා බලපුම්බලා කුල්ල හරි නාහිර උස්මරින් නැරලා හරි ඔය ටික වෙනවලු. පහකල යුතුහම තේරුම් ගන්න පහකර දැම්මොත්. ඒ අසුරු කළ යුතුවන්නා වූ ධර්මයේ අසුරු කරමින් නිවන අසුරට ගත්තොත් එයා නිවන් දකින්නේ නැහැ. එතන නිවන් දකින්න හේතු තියෙනවා. අපි හුස්මේ උඩට අරින්න පල්ලයට ඉරියව්ව දකින්න ක්‍රමය මොකක්ද ඇහුවොත් එහෙම මොනවා කියන්නේ. ඕර මොනවා ගැට ගන්න ගියා හරියන්නේ නැහැ. අන්න අපි දැනගත යුතු දේ. තණ්හාව යම් තැනකද උපදින්නේ. ගෙවෙන්නේ තෙද. සීකලීතේ තෙද. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති මෙන්න තණ්හා උපදින තැන ඇහැ ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි මధుර ස්වභාවයෙන් යුක්තයි ඒ තෘෂ්ණාවෙහි උපදිනවා එහි පවතිනවා එත නිරුද්ධමානා නිරුද්ධති එතනමයි නිරුද්ධ කරන්න ඕනේ අන්න උපන්තනම නිරුද්ධ කරන්න ඕනේ එන ඇහි උපදින තෘෂ්ණාව ඇහැ නිසා උපදින තෘෂ්ණාව ඇහැ මුල් කරගෙනයි හටගන්නේ එතනමයි ඒක නිරුද්ධ කරගන්න ඕනේ රූපං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති නිරුජ්ජමානා නිරුජ්ජති කියන්නේ එතන යටපත් නෙමෙයි යටපත් කරන එක තියෙන්නේ ඒක තියෙන එක කොහෙ තියෙන තියෙනවගේ තාත්ම දෘෂ්ටිය හේතුඵල ක්‍රියාකාරීත්වය හදාගෙන තියෙන අවිද්‍යාවයි ඔය ක්‍රියාකාරීත්වය නිරෝධ කරනවා රෝධ කියන්නේ කරකෝවා එන යනවායි පස්සේ රවුම් ගහනවා නිරෝධ කරනවා කියන්නේ රවුම් ගහන එක නතර කරනවා ඇති එකක් පස්සේ ගියෙත් නෑ නැති එක කතාවකුත් නෑ. يعني නිරෝධ කරනවා කියන්නේ නැති කරනවා නෙමෙයි. නැති කරනවා කියොත් ඇති කරපු දෙයක් තියෙනවා. ඇත නැත කියන අන්ත දෙකක් ඒක. අන්න හෝද කියන කේ අනිපත නිරෝධ. චක්‍රේ නතර කරනවා. චක්‍රය නිසා විද්‍යාමාන වෙනවා චක්‍රේ නැත්නම් නතර වෙනවා. චක්‍රය අපි ක්‍රියාත්මක කරන මොහොතක් ගන්න. අවිද්‍යාවෙන් කරන වැඩ පිළිවෙල ඕකනේ. ඉතින් අපි විශ්ින් කරන වැඩ පිළිවෙල නිසා අපි දුක් විඳිනවා මිස අපි නිකක් කරනවා. නිරෝධ කරනවා කියන්නේ හවුන් ගහන එක නතර කරනවා. ඊට පස්සේ කරවුම් ගහන්නේ. අන්න හතර උන. දැන් අපි ඔය බණ්ඩ ඔය වතන ආනේ හරි. කොහේ කොච්චර කරවුම් ගහන්න ගිහින් ආව නේද මෙතන? අර පැරණි අය තවත් බයි. කොහෙද රවුම් ගහන්න ගිහින්? ගියාද රෝන්දේ ගහන්න. අන්න අහන වචනය. රෝන්දේ. රෝ කියන වචනේ පෙන්වන්නේ හෝද කරනවා. හෝද කරන්න ගියොත් අන්ධ වෙනවා. අවිද්‍යාන්ධකාරයට වැටෙනවා. එහෙනම් රවුම් ගහන්න ගිහිලා අන්ධ වෙන එක ගන්න රෝ අන්ධේ රෝන්දේ යනවා. පොන්ද යනවා කියන වචනේ අපි නිය පැරණි වචනයක් වාගේ වෙනුනට. වන්න දහම් වචනයක් තියෙනවා. තවුන් ගහන්න ගිහින් අඳ වෙන්න එපා. පොන්ද යන්න එපා. පොන්ද ගහන්න එපා. අන්න වචනේ අර්ථ ආපු හැටි. අන්න නිරුක්ති. රෝ අඳ රෝන්ද. රෝ කියන්නේ පරිසරනවා. නිරෝ නැහැ. රෝ. අපි නිරෝ පැත්තට යන්න ඕනේ. ඒක නැති කරගන්න. ඉතින් මේ නිරෝධ වෙනවා කියන්නේ යන්නේ දැන් අපිට ආව කර්මස්ථානය කොතන? මෙච්චරේ ලාභයි. කාම ලෝක අනාතයි, රූප ලෝක අනාතයි, අරූප ලෝක අනාතයි, සියලු ලෝක අනාතයි, අතහැරීම නාතයි, අතහැරීම වෙත්වා, නොයල්ම නාතයි, නොයල්ම වෙත්වා, මිදීම නාතයි, මිදීම වෙත්වා, නිවනම නාතයි, නිවනම වෙත්වා. දැන් ආශාස දහමක් තියෙනවා. අතහැරීම නාතයි, අතහැරීම වෙත්වා, නොයල්ම නාතයි, නොයල්ම වෙත්වා, මිදීම නාතයි, මිදීම වෙත්වා, නිවනම නාතයි, නිවනම වෙත්වා ආශාස දහම. කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි, අරූප ලෝක අනාතයි, සියලු ලෝක අනාතයි පස්ස අසලහ. දැන් ඔය ආසාසය පස්සසය කර්මස්ථානය තුල තියෙනවා. දව කරගෙන යනකොට ආනාපානිය සිද්ධ වෙනවා. මේ ආනාපානිය යන කෙනාට අමුතේ නිවන් වල කියන්නේ නැහැ ධර්මිය ධර්මිය පාත් වෙනවා. ධර්මියෝ ධර්මියෝ පාත්තයි නිර්වාණ පරතරයට යාම සඳහා ධර්මියෝම ධර්මියෝ පුරවයි. නැත්නම් චේතනාකරණී සූත්‍රය හොඳට විස්තර කරලා තියෙනවා. අමුතු හොරන් දෙයක් අපිට නෑ කියන්නේ. ඔව් මතුවෙලා එනේ. ඉතින් මුල හරි නම් අග මතුවෙනවා. නෑම නෑම චිත්තක්ෂණ පාසම් ධර්මතා වදා මතුවෙනවා. අන්න ඒකයි කියන්නේ. ඉතින් ඒ නිසා මේ මොහොතක් පාස ආයි දැන් එයා මාත් අභිධර්ම ගැන දාලා දන්න එන්නේ අසර්ප කෙනෙන්නේ. ඉතින් ඒක චිත්තක්ෂණය තුළ පරිච්ඡ සමුපාද චක්‍ර 16ක් වැඩ කරන බව පෙන්වපු දෙන අපේ ධර්මයේදී. දැන් අපිට පරිච්ඡ සමුපාද තෝරන්න පුළුවන් ද කියලා නිකන් ලේසියි. එක චිත්තක්ෂණයක් වාරංගත දැනේ උත්පාද වෙලා ටිටි වෙලා බංගල් කියන අවස්ථාව තුනට යන ඉසෙල්ලා ටිටි සම්පූර්ණ වෙනකොට හතර ආකාරයකින් වැඩ කරන පරිත්‍යාසමපාචක්‍ර හතරක් ක්‍රියාත්මක වෙනවා. යාද අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන ආදී වශයෙන් මේ සූත්‍ර පිටකයේදී එකක් විග්‍රහ කරන්නේ. නැ විභංග ප්‍රකාරණි පත්‍යාකාර විභංග කියන කොටසක් තියෙනවා. ඒ කොටසේ තියෙනවා සම්පූර්ණම මේ ක්‍රියාත්මක වෙන හැටි. දැන් මේ මේක අති සූක්ෂම විද්‍යාව. අපි ධර්මය හකලා යන්නේ නිවන් දකින්න මේ නිවන් දකින්න නෙමෙයි ධර්මයේ මේ යටපත් වුණත් එහෙම ගොඩන ගන්න විදියක් නැහැ. ඒක විශේෂඥ ධර්මයක්. වහගත්තාම අරගන්න තියෙන්නේ එතනින්. දැන් අපි අහනවා ආයතන කියන්නේ මොනවද අහපුවා? සූත්‍ර පිටකේ බලාගෙන යම් කිසි දෙයක අටුවාපත් විග්‍රහ කරන්නේ ආයතන මොනවද? ඇස ආයතනය, කන, දිව, නාසය, ශරීරයේ ආයතන හැටියට වෙනවා. සලආයතන. ඇස, කන, දිව, නාසය, ශරීරය මන සලආයතන කියනවා. දැන් අපි අහන බුදුරජාණන් වහන්සේ සලායතන නිරෝධ කරාද නැද්ද කියලා. අවිද්‍යාව යත්තේ වාසේස විරාග නිරෝධා සංකාර නිරෝධෝ සංකාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ. උන්වහන්සේ අවිද්‍යාව තේසියක් නැතුව විරාගේ නිරෝධයට පත් කරපු උත්මේද නැද්ද කියලා අහුවා නෑ කියන්නේ. අවිද්‍යාව තේසියක් නැතුව විරාගේ නිරෝධයට පත් කරලා තමයි සලායතන නිරෝධ කරලා තියෙන්නේ. සලායතන කියන්නේ අසකන දිවනාසයේ ශරීරයේ මනන. ඔව්. අසකන දිව නාසයේ ශාරීරිය මන සලායතන ලෞතර බුදුරන් වහන්සේට බුදුනාට පස්සේ 45000 අවුරුද්දක් අසකන දිව නාසයේ ශාරීරිය මන තිබුණේ නැද්ද? ඇහුවොත් මොකක් කියන්නේ? අන්න ඒක නෙවෙන්නේ. යත කෝ ධර්මයේ කොහොමද දෙන්නේ? සූත්‍ර පිටකයෙන් විතරත් ඔලන් ගියොත් අපි ධර්මයේ හත් කරලා කොහොමද ඔක තෝරන්නේ? එහෙනම් ඕක තෝරා ගන්න එක සූත්‍ර පිටකේ නෑ. ඕක තියෙනවා විභංග ප්‍රකාර. චක්කු චක්කායතන වේද චක්කායතන චක්කු වේද? ප්‍රශ්න දෙකක් අහලා උත්තරේ දෙනවා. චක්කු චක්කු වේ චක්ක ආයතන නොවේ. චක්ක ආයතන චක්ක ආයතන වේ චක්කු නොවේ. කොච්චර ලස්සන තෝරලා තියෙනවා. දැන් කොහොමද අභිධර්මය හකලා නම් තෝරන්න පුළුවන්ද? ඔය වරදපේ. අන්න ඒක තමයි කිව්වේ. බෑ. ඒක නෙවෙයි. චක්ක ආයතනේ වෙනයි. දැන් ඕක තෝරාගන්න මෙන්න විස්තරයක් කියන්න. නෑ. ඒක තේරුම් ගන්නවත් හැමෙන්නේ එහෙමයි. චක්ක ආයතනයේ තෝරාගන්න ඉස්සෙල්ලා මෙහෙම දකින්න ඕනේ. මේ අපේ පැරණෝ කියනවා නේද මේ ශරීරයට ශරීර කූඩුව කියලා වදන. මේ ශරීර කූඩුව පංචස්කන්ධ කූඩුව මෙහෙම කතාවක් කියන්නේ. මේක අපි අද වෙනකන් එනවා. කලණන් අතරේ. ඔන්නක හොඳ උපමාවක්. අපේ ඉස්සර සුද්ධ මේ අපේ තිබුණා මේ කියන්නේ අපි ළඟ තිබුණා මේ අටුව, හෙළ අටුව. හෙළ අටුව වල තිබිච්ච අද නෑ හෙළ අටුව පත්තිරුවක් කර නෑ අද. ඔක විනාශ කරලා. පසෙලියාකට බුද්ධඝෝෂයාරින්ගේ අටුවා මුල් පිටසත් අටුවා තමයි දැන් තියෙන්නේ. ඒක තමයි අද වෙහිලා තියෙන්නේ. අනිත් දැන් අපි දැනගන්න මෙන්න මෙහෙම දෙයක්. මේ කූඩුව කියන වචනේ හරි වැදගත් දෙයක් මේ ආයතන පෙන්වන්නේ. ආයතන හැදුන හැටි. චක්කු චක්ක ආයතන නොවන බව පෙන්වන්නේ. හොඳම දෙයක්. දැන් මෙහෙම දෙයක් කියලා බලමු. කූඩුවක්. අපි කලින් කූඩුවක් අරන් එනවා. දැන් මේක මොකක්ද තමයි නා කූඩුවක්. මයිනේ දැම්මොත් දැන් මොකද මයින් කූඩුවා. මයින් අහකලා දැම්ම ගිරවේ. කූඩුව එහෙම. දැන් ගිරා කූඩුව. ඒක අහකලා දැම්ම හා පැටිය. දැන් හා කූඩුව. දැම්ම බලු පැටිය. දැන් බලු කූඩුව. කූඩුව එහෙමයි. දාපු දාපු සතානුව ඒ කූඩුවට නමක් කිව්වා. හැබැයි කූඩුව වෙනස් කරේ නැහැ සතා විතරයි ඇතුළට දාගෙන තිබිල්ල ගත්තා. දැන් තව එකක් ගමු. මේ ස්ථානේ දැන් ඉතින් අපිට මේක මේ අපි ගන්නවා මේක ගෘහයක්. දැන් පසු වෛද්‍ය වැඩ පිළිලක් මේක කරගෙන යන ආයතනය. දැන් මේක මොන ආයතනයද? පසු වෛද්‍ය ආයතනය. ගේ මෙහෙමයි. ඔහොම ටික කාලෙන් මේක අයින් කළා තමයි බැංකුව ආයතන ග්‍රාමීය බැංකුව පිටිල්ල. දැන් මේක බැංකුව ආයතනය. ගේ එහෙමයි. එන ආයතනය වෙනස් වුනේ ඒක ඇතුළේ කරපු වැඩ පිළිවෙල නිසා මිසක් බාහිරින් තිබිච්ච අර කූඩුව නිසා නෙමෙයි. මෙන්න යගේ ඇහැ කූඩුවක්. මේක ශුන්‍ය ග්‍රාම නමුදුවේ මෙසේ වෙන්නලා තියෙනවා. ඔව් මේක කූඩුව. මේ කූඩුව තියෙනවා මේ ගුහාව. ප්‍රහාද රූපේ මේ ඇහත් එක්ක සම්බන්ධයි. ජීවත් වෙලා ඉන්න කෙනාගේ චක්කු ප්‍රසාදයයි ඇහැයි ඔකම සම්බන්ධයක් තියෙනවා. ඒතර මේක කූඩුව විතරයි. දැන් මේකට බැරි වෙලා අපි කාම දෘෂ්ටියෙන් කාම සහගත හැඟීමකින් අපි කාමයේ වැසුරු කරන්න ගත්තා. පටන් ගත්තොත්. මේක කාම වස්තුන්ගේ කාම දර්ශනයන්ට ආයතනයක් කරගත්තා. ඒක මේක ඇතුලේ තියෙන නිකන් කාමයන්ට ආයතනය. මෙන්න ආයතන හැදෙන හැටි. මේ කන තුලින් කාම හඬ අහගන්න කැමති නා. ඒ තාකල් කන් දිහා ඉන්නවා. කන ගත්ත ඇතුලට දාන්න එක. කාමයන්ට අන්න ආයතනයක් කරගත්තා. අන්න සෝත ආයතනයක් වෙච්ච හැටි. චක්ක ආයතනයක් වෙච්ච හැටි. එන යම් දාසක රාගක්ෂේ නම් දේසක්ෂේ නම් මෝහක්ෂේ නම් ආයතන ඉවරයි කූඩු ටික තියෙනවා. නම් ඒක ශරීර කූඩුව කියලා. අන්න ආයතන නැති වෙච්ච. ආයතන නිරෝධ වෙච්ච හැටි. දැන් බුදුරයන් වහන්සේ සලායත නිරෝධයි කූඩුව තියෙනවා. එහෙනම් පෙනීම නෙවෙයි මේ කියන්නේ. පෙනීමට බැඳුණු චන්ද රාගයක් ඇද්ද? ඒකෙන් තමයි මේක ඇතුලේ පවත්වන්නේ. චන්ද රාගය නිරෝධ කරන්න කිව්වේ. පෙනීම නිරෝධ කරන්නේ නැහැ. ඇහිම නිරෝධ කරන්නේ නැහැ. ඇහෙනවා පේනවා. එහෙනම් සංඛාර නිරෝධ කරන්න ඕනේ නැදනි. ඉතින් ඊතර සංඛාර නිරෝධ කරන අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්නේ යම් වැඩ පිළිලක් ඇද ඒක නිරෝධයි. ඒකත් එක තමයි ආයතන හැදෙන්නේ. අනිත් චන්ද රාගය හැදෙන්නේ දෙන්නේ. මේ කොයිතරම් සියුම් තැන් පැටලලා තියෙන්නේ. ඉතින් ඒකයි කියන්නේ අභිධර්මයේ වැදගත් හරිය අසීමිතයි. ඒ ටිකයින් කරේ වෙලාවට මේ ධර්මය තෝරන්න ගියොත් එහෙම පිස්සු හැදෙනවා. අත්‍යවශ්‍යද? අභිධර්මයට කොහොමද ධර්මය තෝරන්නේ? නමුත් අභිධර්ම අභිධර්මයේ හරි ගැඹුරු හරියක් තියෙනවා. අභිධර්ම වල සූත්‍ර පොඩිකෝචක් දැනගෙන අනිත්‍යත්වයේ උඩ යන්නේ. හරියන්නේ හරියන්නේ. මොනවා ගන්න බෑ. ඒක අභිධර්මයේ තියෙන දැන් මෙහෙමයි. දැන් සමහර අය යන අභිධර්මයෙන් සැබින්දි ඉස්සර නිවන් දැකලාද දැක්කා. දැන් මෙහෙම හිතන්නකො. වෛද්‍යවරයෙක් ඉන්නවා. සාමාන්‍ය වෛද්‍යවරයාට දෙනවා උගන්වපු විද්‍යාව අනුව. මෙන්න මේ ප්‍රතිවර්ගයේ මෙන්න මේ රෝගයේද. මේ රෝග ලක්ෂණ පෙන්වන්නේ මෙහෙමයි කියලා වෛද්‍යවරයාට උගන්වනවා. එයාට දෙනවා පෙත්තක නමක් ගහලා පෙත්තේ හැඩරුව කියලා පෙත්ත පෙන්ලලා මෙන්න මේ පෙත්ත තමයි මේකට දෙන්නේ කියලා කියලා වෛද්‍යවරයාට කියලා දෙනවා. දැන් හොඳයි ඒක සමාන වර්ණ ඇති. සමාන හැඩ ඇති. සමාන බර ඇති. යම්කිසි පෙති වර්ග කීපයක් හදලා ඉවරලා හිටන් තිබුණා නම් ඒක ඒක වගේ ලෙඩ වලට අර පැකට් එකේ ගහලා ඔපම කළා විශේෂඥ ස්ථානයේ හදලා එවනකොට පෙති නිෂ්පාදනාගාරයෙන් හදලා එවනවා අර වගේ මිනිහා ඉතින් අර ડોක්ටර් මොකද කරන්නේ බෝතල් වල දාලා තියාගත්තා නෑ මොනවා හරි දාලා තියාගත්තා දැන් අර පෙත බල්ලා හිටන් ලෙඩේ බල්ලා කියන පෙත බැලුවා බල්ලා එකෙන් පෙතක් දුන්නා පල්ලේ හරි මොකේ හරි බෑන දරි බිරි ගාලා මේ පෙරළුවා දැන් පෙතිරිය කලවම් වුණොත් එහෙම දැන් දොස්තර අසහතයි ඇයි දොස්තර හැඩ හැඩරුව දකින්න වර්ණයේ දකින්නවා ප්‍රමාණයේ දකින්නවා මේ පිටි එක જાතිය දෙකක් එහෙම තිබුණා මෙතන දොස්තර පුළුවන් කලවම් අරගන්න දැන් දොස්තර පිටි වලින් බෙදෙන්න විදිහක් නැහැ පෙත්ත වර්ධින්න පුළුවන් දැන් ওই වෙලාවට මොකද කරන්නේ මේක විශේෂඥ දොස්තරලාට ගෙනියන්න ඕනේ මේක අරගන්න එහෙනම් විශේෂඥ ඉච්චට පස්සේ පරිේශණයට දාලා බලලා බලපුවම රසායන පරිේශණය ඊට වඩා අතිසියුම් එකක් ඒකෙන් තෝරලා මෙන්න මේ අහවල් පෙතිරිය මෙන්න මේ ටිකයි මෙන්න මේ අහවල් පෙතිරිය කියන්නේ මේ ටිකයි කියලා තෝරලා දුන්නා ප්‍රශ්නේ අන්න දැන් ආයෙසරයක් වෛද්‍යවරයාට පුළුවන් බෙදිලා ඉඩ හොඳ කරන්න දැන් පෙටි පෙටි සකස් කරන නිර්මාණාත්මක අවස්ථාව වගේ තමයි විශේෂඥ ධර්මයේවත් අභිධර්ම. ඒ වගේ අභිධර්ම ඖෂධයේ වශයෙන් තියෙන ධර්මේ නා සූත්‍ර පිටකේ නා. සූත්‍ර පිටකේ ඖෂධයේ වරද්දපු ධාරය බලල්ලු කරලා හිටන් අර පෙටි කලවම් කළා වාගේ. අදත් ඕක වෙලා තියෙන්නේ. එක එක නා තමන්ගේ මත ලියලා. අනේ දැන් ඉතින් අපිට කලවම් වුණාට පස්සේ අරගන්න මොකෙන්ද? අභිධර්මයේ දාලා සුද්ධ කරලා ගන්න ඕන. අන්න වෙලා තියෙන්නේ. මේ විභංග ප්‍රකාරණී ආනාපාන විභංගය කියලා එකක් තියෙනවා. අනේ වැදගත්ම දැන. දැන් අපිට ආනාපානිය විග්‍රහ කරන්න ගිහිලා කියනවා ගණන, අනුකුම්භංචන, ටුපන, තපන. ස්ථාන හතරක් ගැන කියනවා. ආසාත ප්‍රසාත ගණන් කරන්න කියනවා නාහි අගහරි තොල්පොටේ හරි හිත තියාගෙන. ඉතින් 1යි 2යි කියලා නාහි ආසාත ප්‍රසාත ගණන් කළා එකේ ඉන්න පහට ගයිනවා. 5 6 7 8 9 ඔහොම කියලා ඉතින් ගෙල්ලා 10න් ආපහු ආයතරයක් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් යනවා. දැන් මෙහෙම ගියා දීලා තියෙනවා විසුද්ධි මාර්ගය. ගණන කියන්නේ හුස්ම ගයිනීක. අනුපුම්පංචන කියන්නේ 1 2 3 4 5 1 1 3 5 6 1 1 3 5 7 කියලා 10ට ගන් ගන්නලා ආපහු ගයිනීක. අනුලෝම ප්‍රතිලෝම වශයෙන්. අනුපුම්පංචන. රුපණ කියනකොට කියනවා නාහයක හරි තොල්පොටේ හරි හුස්ම වදින දැන හිත තියාගන්න. කපන කියලා එතනින් හිත වෙනස් කරන්න එපා පිටිවගින් එතනම හිත තියාගන්න. ඔන්න ගණන් හතර කියartifactId අදින හතර ක්‍රමයක් තියෙනවා ගණන අනුපාන දුපන් තපන කියන හතර විසුද්ධි මාර්ගයේ ආනාපාන විග්‍රහ කරන්න කියලා කියා තියෙනවා. දැන් අපි ඕක කර කර ඉන්නවා කියමු. හොඳයි ආනාපාන විභංගය කියන්නේ ත්‍රිපිටකයට අයිති මේ අභිධර්ම පිටකයට අයිති විභංග ප්‍රකාරණේ ආනාපාන විභංගය. විභංගයේ තියෙන ආනාපාන විභංගය. ආනාපාන විභංගයේ තියෙන ගණන අනුපාන දුපන් තපන කියන වචන හතර. හැබැයි ඒක කොහොමද තියෙන්නේ? මේ ප්‍රථම අධ්‍යයනය, මේ ද්විතීයි අධ්‍යයනය, මේ තෘතීයි අධ්‍යයනය, මේ චතුර්ථ අධ්‍යයනය කියලා ගණනින් තේරුම් ගන්න. අන්න ගණන. අනුපූර්ව සම්වාදින්ද ප්‍රථම අධ්‍යයන සමවැදලා ඉන්න ද්විතීයි අධ්‍යයන, ඊළඟ තෘතීයි අධ්‍යයන, ඊළඟ චතුර්ථ අධ්‍යයන මේක පුරුදු කරගන්න. අනුපූප්පංචක. තුපන පිහිටන් දෙකින් එකට. ප්‍රථම අධ්‍යයන අදිෂ්ඨාන කරගන්න. ද්විතීයි අධ්‍යයනයයි මේ. එකෙන් එක පිහිට පිහිට යන්න. තපන. ඔන්න අවස් ඕන ලාව පිහිටලා ඉන්න පුරුදු කරගන්න. ඔන්න වසීකృత භාවය. ධානය හතර වශී කරන හැටි මේ පෙන්ලා තියෙන්නේ. එතර විභංග ප්‍රකාරණයේ ත්‍රිවිධකේ මහරහතන් වහන්සේලා ලියුව එකේ ගණනාව අනුපුප්පර්ණේ දුපන්ට අපන ඕච්චර පැහැදිලිව පෙන්ලා තියෙන්නේ. විසුද්ධි මාර්ගයේ නාහේ හුස්ම ගයින්ඩයි 1 2 3 4 5 කියලා ගයින්ඩයි නාහේ අගහට තොල්පොටේ හැටි හුස්ම තියා ගන්නයි එතන හිත පිහිටවයින්ඩයි කියලා කියනවා. දැන් මොකද්ද ඉතින් යථාර්ථය? නේද මිතර හොඳට පැහැදිලිව පේන්නේ නැද්ද අමුත්තා? ඔය ඔය විභංග ප්‍රකාරණේ නොබැලුව කෙනෙක්ද විසුද්ධි මාර්ගයේ ලියා තියෙන්නේ. ඒ කාන්තෙන් දැක්ක කෙනෙක්. එහෙනම් දැක්ක කෙනෙක් මෙච්චර මේ අපිට මේ බැලු බැලමට පේනවා මේක මෙහෙම එකක් කොහොමද පැටලෙව්වේ මෙතන ගැලපෙව්වේ කොහොමද? මේ හුස්ම ඇල්ලුවේ ඇඳුවේ මොන හේතුවෙන්ද? එහෙනම් මෙතන හොඳට පැහැදිලිව පේනවා නේද? මේ නිවන් දකින්න දිවෙන ආර්ය මාර්ගයේ ආනාපාන සතිය පැටලෙන්න. මේ ගොතලා තියෙන හැටි. වෙනස් කරලා තියෙන හැටි. හොඳට පැහැදිලියි. බුදු පසේ බුදු මහරහතනි මහා ප්‍රඥාන්ට ආනාපාන හතිය සත්‍රායේදී මෝහ චරිතයට ආනාපානයක් නොගියමින් බුදුරජාණන් වහන්සේ මධ්‍යමනිකායේ දේශනා කරලා තියෙනවා. විසුද්ධි මාර්ගයේ කියනවා ආනාපාන හතිය මෝහ චරිතයට සත්‍රාය වේ. දැන් කොහොම ගැලපී? ඉන් කොහෙද හරියන්නේ? ධර්මයට ගැලපිලා කොහොම? ඔව්. මෝහ චරිතය ආනාපාන හතිය සත්‍රාය වේ. කොතනද ගැලපී? අනේ විසුද්ධි මාර්ගයේ එහෙම කියනවා. බුදුරන් වහන්සේගේ ආනාපාන හතිය මොකද්ද? ඒක දකින්නේ. අන්න ඒකයි කියන්නේ. සිව්පිලිසින් ව්‍යාපාර තරිහතුන් වහන්සේලාගේ බණ අභිධර්මයේ පස්සේ හදාගත්තා කියලා දානවා පැත්තකට. අර විසුද්ධි මාර්ගය අර කැමේ කියන එක බුදු මල්කට කියලා දරා ගන්නවා ඒක හරි එකක්. මේ කොතනද ඉන්නේ? කාට කියන්නද මේ? ඒක බුදුම සාමද සම්මාදී සෝවාන් ඵලයක් නැහැ. දැන් බුද්ධ ഘോഷ හාමුදුරුවෝ කියන්නේ දැන් අවුන් අපි නුවණින් මෙනෙහි කරපු නැති අඩු ගානෙන් මේ අපේ ඉතිහාස කතාවක් බැලුවා නම් වැදගත් දෙයක් දකින්න පුළුවන්. ඔය මහා විහාරයේ ඇවිදිලා නම් තේරවාදී පරපුරත් එක්ක සම්බන්ධ වෙන හැටි අපි හිතා ඉන්නවා බුද්ධ ഘോഷ හාමුදුරුවෝ ගැන. තේරවාදී පරපුරත් එක්ක මහා විහාරයේ සම්බන්ධය තියෙන තිබුණේ මහා විහාරයේ ගිනිපත් කරනකන් විතරයි මුලදී. මහා විහාරය ගිනිපත් කරනකොට සම්පූර්ණව මහාවිහාරයේ හිටපු භික්ෂුන් වහන්සේලා තේරවාදී පරපුර දාලා යන්න ගියා ඔක්කොම. දින හතක් පොත්ගුල් ගිනි ගත්තා කියලා මහාවංශයේ විග්‍රහ වෙනවා. මහා මේ මහාවිහාරයේ තිබිච්ච පොත්පත්. එහෙනම් ඒතර පොත්ගුල් ගිනි පොත්ගුල් ගිනි ගන්න දින හතක් තිස්සේ. ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඪ කරන්න නිසා තිබිලා නැද්ද අපේ පොත්පත්? මොනවද ගිනි ගත්තේ? එහෙනම් ඊට පස්සේ ඔය වෙලාව වෙනකොට අභියගිරි විහාරයයි මහා විහාරයයි දෙකේ වේදයක් නිසායි ඔය ප්‍රශ්නේ මතුවුනේ. ඊට පස්සේ මේ මහා විහාරයේ ගිනිපත් කරපු අබේගිරි වාසී රාජපාක්ෂිකයි. ආයේ සන්තුරු දරාගෙන රාජ තානාන්තර දරාගෙන මිනිසුන්ගේ හිත දිනා ගන්න ක්‍රම හදාගෙන හිරවු පිරිසක්. ওই පිරිසෙන් කොටසක් බෙදලා දක්ෂිණගිරි කියන විහාරයකට ගියා. ඒක දක්ෂිණ සාගලික කියන වික්ෂුවක් දක්ෂිණගිරි ගිරි කියන විහාරයේ පදිංචි වෙලා එතන හදාගත්ත සමන් ගෝල පිරිසක්. අර මහා විහාරේ ගිනිපත් කරපුවාම බෞද්ධයන්ගේ ඇතිවෙච්ච කෝප කැරැල්ලක් ඇති වුණා. කෝප වෙලා බෞද්ධයෝ රජ්ජුරුව ඒකට මේ බය වෙලා හිටියනම් රජ්ජුරුව පොරොන්දු වුණා මහා විහාරයේ තිබුණ හැටිනම හදලා දෙනවා කියලා. ඔතන උඳු වැපුර වගේ තියෙනවා බිම හාලා. මොකද මහා විහාරය විනාශ කරලා ඉතිල්ලා. එතන තිබිච්ච හැටියට හදලා බාර දුන්නේ කාටද? අර දක්ෂිණගිරි විහාරයට ගියේ අර සාගලික પરම්පරාව. දැන් ඊට පස්සේ මහා විහාරේ අලුත් මහා විහාරේ කවුද ඉන්නේ? අභයගිරියෙන් වේදිරා දක්ෂිණගිරි විහාරයට ගිහිල්ලා ඒකෙන් ආපු කොටස මහා විහාරේ දැන් ඉන්නේ. දැන් මහ විහාර භික්ෂුන් කිය අන්න ඉතින් තමයි ආය බුද්ධ කෝසාමතුරු. බුද්ධ කෝසාමතුරු ඇදිලා තින්නේ තේරවාදී පරපුරක් හරියට. ඉතින් ඔතනදී කොහොමද ඇත්තක් ලියවෙන්නේ? ඒගොල්ලන්ට ඕන කොහොමද තියෙන්නේ? ලාභ කිසි ප්‍රහංසා ලබාගෙන ආර්ය මාර්ගය පිළිගවදාලා මිනිස්සු අතර නම තියාගෙන තමන්ගේ වැඩේ කරගන්න. ඉතින් ඕකනේ වෙලා තියෙන්නේ. කොහොමද අටුවාවේ ප්‍රශ්නේ අපිට කොහොමද අපි හරියට ගන්න? අටුවාවේ කොහොමද විග්‍රහ වෙලා තියෙන්නේ? මේ පෙළ දාම හරියි. මොකද මාතලේ යලුවියට ආදී විහෙලටම උන්වහන්සේලා ගිහිලා හැමතැනම මේ ත්‍රිපිටක පොත් ලියලා තිබ්බ අහංගලා. තිබෙන නිසා ත්‍රිපිටකේ හැඟුණා. හැංගිලා මතු වෙලා ආව ත්‍රිපිටක වාක්‍ය දිගේ. අටුවාලිය යන්න ගියට පස්සේ තමන්ට උන අටුවාලිය. ඊට පස්සේ අටුවාලියෙන් අපි මේ අපිට හොයාගන්න බෑ මේ ත්‍රිපිටකේ අර්ථය මොකක්ද. අර්ථ වෙනවා. ඒක දෙන්නේ සායනා සිද්ධීන් ව්‍යාපත නැති. අන්න ඒකයි කියන්නේ. ඒ හිටියනම් මේ පෙළ හැමතරම ඇති. ආතන්නාදා ලියුප එකක් අර්ථ නිරුක්ති වලින් ගන්න බෑ. අන්න ගන්න බෑ. ඒකයි. මේ අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිපාන් තියෙනවා. නැගුණා නම්. අර ධර්මයේ බලනකොට ලස්සනට පේන්න පටන් ගන්න මෙන්න නියම දහම අර්ථය. මෙන්න වරදලා කියන්නේ. මේක හේතුව මෙන්න. ඔය දෙකම කීයේ හැකි. මෙන්න මේ හේතුවෙන් මේක වැරදිලා. මේ හේතුවෙන් මේක හරි. විග්‍රහ කරන්න පුළුවන්. දැන් ඉතින් ඔය ටික පෙන්නකොට චත්තාරෝ අස්සසාසෝ අධිගතෝ හෝති කියලා. හතර ආස්වාසයක් ලබනවා කියලා පෙන්නලා තියෙනවා. අපි දන්නේ හැමදාම කාලාම සූත්‍රයේ අගට තියෙන. වෛර පහත් බය පහත් දුරු කළ ආර්ය ශ්‍රාවකයා ඉහාත්මයේම ආස්වාස හතරක් ලබයි. චත්තාරෝ අස්සසාසෝ අධිගතෝ හෝති. අන්න අස්සසාස කියන වචනේ පැහැදිලිව තියෙන තැන. සතෝ ආස්සසති. තියෙන හුස්ම ගන්න නෙමෙයි කිව්වේ. අන්න ආස්වාසය ගන්න කිව්ව අන්න එතන තියෙන ආස්වාසය. මොකද්ද? අශ්වැසිලි හතරක් ලබනවා. සැනසීම හතරක් ලබනවා. මොකද යථාර්ථයේ දැනගත්ත ඒ ආර්ය ශ්‍රාවකයා ඒ තමන් විසින් මේ එතෙන්ට ආර්ය එතෙන්ටපත් වෙනකොට එයා පාපේ අත්හැරලා යනවා යාගේ. මොකද නිසාද? මේ ලෝකයට වෛරය ඇති කරන බය ඇති කරන මේ මේ යම් පංච දුස්චරිත එයාගෙන් කෙරෙන්නේ නැතුව යනවා. එතකොට අන්න ඒ වෙලාවේ මොකද වෙන්නේ? ඔන්න ඔය කියන මේ මේ නැති නැති වෙලා යන්නේ. මේ කාගේවත් දෘෂ්ටි වලට අහු වෙලා නෙමෙයි. කවුරුවක් කියන පද අහලා නෙමෙයි. වරද වරද හැටියට දැකලා දුෂ්චර්ිතේ දුෂ්චර්ිතය හැටියට නොකරීතක් හැටියට දැකලායි පහ කර දමන්නේ. ධර්ම අවබෝධයේදී. ඒ කාලේ එක එක මත තියෙනවා. එක එක අය අන්නේ පරිබ්‍රාජියල්ලා එක එක දේශනා කරලා යනවා. එලක ඇවිල්ලා හිටන් කියනවා. යම්කිසි කෙනෙක් කරන්නා මෙහෙම කියන්නේ පරලෝවා තියෙනවා. කරන ලද පින්පවල විපාක ඵල දෙනවා. දැන් මේක කට්ටියගෙදි මෙහෙම දේශනා කරනවා. ඒ නිසා පව් කරන්න එහෙම පා. එහෙමත් කියනවා. දැන් ඒගොල්ලන්ගේ වනහලට මේ සෝවාන් පුද්ගලයාට නැත්නම් මේ ආර්ය ශ්‍රාවකයාට ඒගොල්ලන්ගේ වනහල පව් නොකර ඉන්න ඕන කමක් නැහැ. ඔය මම වරද වරද හැටියට දැකලා දුෂ්චර්ිතේ දුෂ්චර්ිතේ හැටලා මම මේක අත්හැරලා ඉන්නේ. මට පරලොවක් තිබුණත් එකයි නැතත් එකයි. පින් පව් තිබුණත් එකක් නැත්නම් එකක් මම ඒ නිසා මට මේ අත්හරින්න ඕන කමක් නැහැ ඔයාලා කීම අහලා ආ වස්තු දර්ශන සම්පන්න අන්න එතන ලබලා තියෙනවා ඉලක්ක අරගෙන පරලෝකුත් නෑ කරනලාද පින් පව් විපාකෙකුත් නෑ මම මොකද මම පව් නොකර ඉන්නේ පරලෝක් නැති හින්දාවත් පින් පව් විපාක නැති හින්දා අන්නේ මියා වැරදි බවට පේන හින්දා මම දුචාරිත බව පේන හින්දා නොකර නැති බව පේන හින්දා අවඩ බව පේන හින්දා අන්න දෙවෙනි ආශාසයක් ලබනවා කරන්නාටයි මේ පව් සිද්ධ වෙන්නේ කියලා තව කට්ටියක් කියනවා පව් කරපු කෙනාට පව් මම මොකද? කොහොමද මම පව කරන කෙනාට පව වුණා පව නොකරන කෙනා වන්න මට කරන්නේ නැහැ. මම එහෙම නිසා පව නොකර ඉන්නව නෙමෙයි. ඒ ඔයගොල්ලන්ගේ බණ මට අහලා අමුතුවෙන් තරහ ගන්න එකක් නැහැ. අන්න තුන්වෙනි ආසාතියක් ලබනවා. කරන්නාට පව සිද්ධු නොවේ නම් ඉතින් මම මොකද මම මෙලොවත් පරලොවත් සැනසෙල්ල ඉන්නවා. මොකද මම ඒ නිසාව පව සිද්ධ වෙන්නේ නැති හින්දා මම පව නොකර ඉන්නව නෙමෙයි. එහෙම පන්නේ නැහැ. මේක වරදවා දෙන්න මට පේනවා. මෙන්න මේ ආකාරයෙන් ආස්වාද හතරක් ලබනවා මෙලොවදීම කියලා පෙන්වනවා. මින ආස්වාද. මින චත්තාරෝ අස්සසාස වදිගතෝ හෝති. මින අධිගත කරන්නේ. ආස්වාද ආස්වාද සූත්‍රයක සූත්‍රයක් තියෙනවා. ආස්වාද සූත්‍රය සහ පරම ආස්වාද සූත්‍රය. ස්පර්ශ ආයතන හය පිළිබඳ උදයංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සරණ තතුසේ දකින්ද එකල්ලි ආස්වාදය පූර්ණයි. මෙන්න පූර්ණ කරන ආස්වාදයක් මේ ශාසනයේදී. අරගෙන අරගෙන පහ කරන එකක් නෙමෙයි. අරගන්න එකක් නෙමෙයි. අරගෙන පහ කරන එකක් නෙමෙයි. පූර්ණ කරන එකක්. චක්කු ස්පර්ශ ආයතනේ, චක්කු සංස්පර්ශ ආයතනේ, සෝත සංස්පර්ශ ආයතනේ, ගාන සංස්පර්ශ ආයතනේ, ජීවා සංස්පර්ශ ආයතනේ, කාය සංස්පර්ශ ආයතනේ, මනෝ සංස්පර්ශ ආයතනේ. මෙන්න මේ හය පිළිබඳ උද්‍යංගම, අත්ංගම, ආස්වාද ආදීනව නිස්සාරණ තතුසේ දකීද. එකල්ලි ආස්වාසය පූර්ණේ. මෙන්න පූර්ණ කරන ආසාතිය තියෙන තැන. මෙන්න සතෝ ආස සති. 100න් අරගන්න කිව්වේ. මොනවද පූර්ණ කරගන්න ආසාව? අනේ චක්කු සංස්පර්ශේ අපි දකින්න ඕනේ. මේ ඇහෙන් ගන්න ස්පර්ශයක් තියෙනවා සංස්පර්ශයක් තියෙනවා. ස්පර්ශ සංස්පර්ශයක් වෙන මොකක් නිසාද? ස්පර්ශ කරලා නතර කරන්න බෑ සංස්පර්ශයෙන් ඒකත් එක්ක අපි එකතු වෙනවා. මොකක් නිසාද? අවිද්‍යාව තෘෂ්ණාව නිසා. අන්න ආයතනයක් හැදෙන හැටි. සෝත සංස්පර්ශ, දාන සංස්පර්ශ මේවා හැදෙන්නේ එහෙමයි. අවිද්‍යාවත් තෘෂ්ණාවත් එක්ක එකතු වෙලා අර කියන්නේ දෘෂ්ටියෙන් අරගත්තට පස්සේ, ආත්ම දෘෂ්ටියෙන් ගත්තට පස්සේ අපිට සංස්පර්ශ කොට නැගෙනවා. මෙන්න මේ ආයතන 6 පිළිබඳව උදයංග මේ දකින්න ඕනේ. අස්ථාංග මේ දකින්න. ඔබට අස්ථාංගම කියලා තෝරන්නේ යන්නේ. හට ගැනීම විනාශය කියේ. උදයංගමී කියන්නේ උදා වෙන හැටි. අත්ථංගමී කියන්නේ උදා වෙච්ච එක පැවැත්ම පේන හැටි. ආස්වාද කියන්නේ ඒකේ ලැබෙන ආස්වාදේ. ආදීනව කියන්නේ ඒකේ අන්තිමට ලැබෙන වැහැරී යන ආකාරයෙන් ආදීනව දකින්න ඕනේ. ඊළාට නික්කම් නික්කම්. එතකොට ඒක ඉවර වෙන හැටි. අතීත ක්‍රියා කරලා ඉවරයි. මේ සියලුම දේකට ඇහැ කන්න දිවනාසය ශරීරය කියන මේ වටත්. ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියන මේ වටත්. උදයංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සාරණ කියන ක්‍රියාකලාප මෙයාගේ ක්‍රියා පින්ඩනය තුල සම්පින්ඩනය තුල සිද්ධ වෙන ක්‍රියාදාම තමයි මේ ලෝකේ හැම දෙයක්. ඇහැ කන දිව නාසය ශරීරය බැලුවත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගැන බැලුවත් අභ්‍යන්තර බාහිර කොහේ බැලුවත් යමක් නිර්මාණය වෙන උදයංගමයි. උදා වුණා. උදා වෙච්ච එක උදා වෙන මට්ටමක් තියෙනවා. ඒ මට්ටමට ආවා. අත්ංගමේට ආවා. ඊට පස්සේ ඒක ආස්වාද වෙන කාලයක් ආවා. ඊට පස්සේ කාලේ ගෙවි ගිය ආදීනව කාලට ආවා. ඊට පස්සේ වෙනසිලා ගියා. මෙන්න මේ ක්‍රියාවලියයි මේ ලෝකේ තියෙන කියලා හරියට දැකලා ආස්වාස පූර්ණ. අසුරු කලේ තොච්චර අසුරු කරන දහම් අසුරු කරනවා. උතෙන් දෙන්නේ. දැන් බලන කොහොමද උදයන්ගම. ළමයි පිළිහිඳ ගන්න බඩට ආවා. එතන පටන් ගිහින් ළමයා වැඩෙන්න පටන් ගත්තා. උදයන්ගම වුණා. දැන් ළමයා බිහි වුණා. බිහි වුණාට පස්සේ අවුරුදු 16ක් විතරකන් ළමයා උද්‍යංගම අවස්ථාව නැగిලා එනවා. නැగిලා ඉන්නේ අවුරුදු 16ක් 17ක් ගියාට පස්සේ මෝරනවා මිසක් උසයන්නේ නැහැ මහත් ඒ වෙන එක නෑ මෝරනවා තියෙන්නේ. අඟ වැඩිලා ඉවරයි. අන්න අත්හංගමේතාව. දැන් ඉතින් ආසා තරුණයා තරුණී ආසාද හොයාගෙන යනවා ආසාදකාරී. ඒ අවස්ථාව ඉක්ම ගියා. මැදි වයසට ආවා. ආදීනෝ කාලට ආවා. නැරලා ගියා. නිකම්. ඔය අතර කාලය තුළ උපතයි මරණය අතර ක්‍රියා સિદ્ધාන්තය යන්නේ උදයංගම අත්ංගම ආස්වාදාදීනව නිසා. ඕකෙන් අහක් වෙලා බැරපදෙනක් කොතනකවත් කිරිම සතියෙකුට නැහැ. ගහක් හිටවනවා. අඹයටයක් හිටෙව්වා. උදයංගම පළවිලා ආවා. ඉන් ගහ වැඩිලා එනවා ඉතරා මට්ටමක් තියෙනවා ගාම ගහක් ලොකු වෙන මට්ටම. උවිත ලොකු වෙන්න බෑ මෝරනවා මිස අත්ංගමේට ආවා. ඉතින් පළදරනවා. හොඳ අඹ ගහ ඈඹුල් අඹ ගහ කියනවා. පළදරනවා. ආස්වාද කාලේ. ඊට පස්සේ අඹගහ මෝරලා මෝරලා ගිහිල්ලා දැන් කොලත් තියෙන වෙලා අතු කැඩලා ගිහිල්ලා ආදීනව කාලේ. ගහනලා ගියා. නිසා අඹගහ රාත් එච්චරයි. කවි ගහ රාත් එච්චරයි. කොස් ගහ කොල් ගහ රාත් එච්චරයි. මේ වගේ ද්‍රව්‍ය වස්තු වලට එච්චරයි අපිටත් එච්චරයි. දැන් හටගත් හැම දෙයක්ම උද්‍යාංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සාරගෙන මෙන්න මේ ක්‍රියාදාමය තුළ ගංගා ප්‍රවාහයක් නොනවත්වා ගලා යනවා ගිහිලා වෙනසිලා යනවා. ඕක නවත්තන්න කියලා ඕක ධර්මතාවය. ඔන්න ධර්මතාවයේ ධර්මතාවයේ හැටියට දැක්කනා. ඒ අන්‍යදාට මොකද කරන්නේ? ආස්වාසයක් කරගත්තා ඇත්ත ආස්වාස කළා. ආස්වාසිර ලැබෙනවා. එන ඕක කොහොමද? ඕකේ මම කිව්වට මගේ කිව්වට මගේ ආත්මය කිව්වට පුළුවන් ද තියාගන්න. කෝකද හිර කරා? මම කියලා ගන්නෙ මොකද්ද? මගේ කියන්නේ මොනවද? මගේ වචනයක් විතරයි. කිව්වට සිද්ධ වෙනවද? මම බලාපොරොත්තු නැට එක හරියන්නේ උද්‍යංග මත්තංග වාසාදාදීන නිසා මේ ක්‍රියාවලිය කියනවා ඒ දුර. ඊළඟ වෙනසිලා යනවා. ඕක මම කිව්වත් නවතින්නේ නැහැ, මගේ කිව්වත් නවතින්නේ නැහැ, මහරජුරුවන් කිව්වත් නවතින්නේ නැහැ, දෙවියන්ගේ බ්‍රහ්මයා කිව්වත් නවතින්නේ නැහැ. නවත්තන්න බෑ. ওই ධර්මතාවය විතරයි. එහෙනම් ඕක නම් ධර්මතාවය ඕක දැක්ක ගමන් ආස්වාදේ ආස්වාදේ පූර්ණයි. ඕක තමයි දැක් ගන්න ඕනේ. අන්න ධර්ම ආස්වාදේ. කුලක නෙමෙයි. ඉතින් මෙච්චර පැහැදිලිව පෙන්ලා තියෙදි සූත්‍රවල. කුලකට පෙන්නපු තැනක් කොතනද තියෙන්නේ? ඔව්. ඔව් ඒ කිව්වේ ඔව් ඔව් නෑ ඒ තියන්නේ මෙහෙමයි කපක් හෝ ආසන්න කාලයක් වැඩ ඉන්න පුළුවන් සදාහට වැඩ ඉන්න බෑ දැන් උදයංගම අත්ංගම ආස්වාද ආදීනව නිසා නිසරණේ වෙන්නේ ඉස්සෙල්ලා ආදීනව කාලේ වෙන්නේ දැන් උන්වහන්සේ හොඳට පැහැදිලිව පෙන්වන්නේ එක අවස්ථාවක අවුවත් අපි ඉන්නවා සීතල වෙලාවේ වයසට ගියා අවුරුදු 80ක් වයස. ඒ වෙලාවේ සිවුරපර අහක් කරලා හිටන් ඉන්නකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා අනේ ස්වාමීනි කොහොමද කිච්ච ශරීරයක්ද? දැන් මේ කොඳු වැර ටික මතු වෙලා ඇට හැකිලම් පේනවා. ඉලයට පේනවා. අඟ ඔක්කොම හැම රැලි වෙලා මෙච්චර ලස්සනද විචාම දැන් මේ පේන්නේ මොකද? ඉතින් ආනන්ද එහෙම තමයි මේ ධර්ම ලෝක ස්වභාවය මේකයි. හරියටම දැන් පූණු ගෙවිච්ච දිගත්‍ය බර කරලක්තය විනාශි ගොනේ කැදගෙන යන්නේ කොහොමද? එහාට වැනිනවා මෙහාට වෙනවා. ඒ වගේ තමයි දැන් මේක බලන්නකෝ මේ ලෝක ධර්මතාවයේ හැටි. ඉතින් බුදුරණන් වහන්සේ පෙන්ලා තියෙනවා පැහැදිලිවම මේ කායට වෙන්නේ. බුද්ධ දේහි රතේ නෙමෙයි. උද්‍යාංගම වුණා, අත්තාංග වුණා, ආස්වාද ආදීනු නිසා. ඒක නැතිද? කාලේ ටිකක් ඉක්ම කරගන්න පුළුවන්. අපි මේ අපි මොකද මෙතන අර මේ තියෙනවා සතර ඉද්ධිපාද වැඩි මේ අවිඥාලාභියෙකුට පුළුවන්කමක් තියෙනවා. ඔන්න ආය සංස්කාර කියලා පොඩ්ඩක් කාලයක් දික් කරගන්න. ඒ දෙක ලඟ හදාර තියාගන්න බෑනේ. කල්ප ගානක් නෙවෙයි. එහෙමයි. කල්පයක් නේ ආයුෂ කල්පය. අරුණ දෙක දෙවි. කල්පයක් කියන්නේ ආයේ අවුරුදු 20 ඒ කාලේ. ඒ කාලේ. එච්චර. කල්ප කියන්නේ කාලා ප්‍රදේශය කියන එකයි. යමකට උරුම කාල සීමාව. කල්පය කියන්නේ. ලෝකෙට ලෝකෙට නම් ලෝක කල්ප. අවුරුදු 80000ක් වැඩි ඉන්න කාලෙක නම් 80000. අන්න ඒකයි. ජීවිතායස කරන ජීවිත ආයුෂ කල්ප. කාල ප්‍රවේශය කියන එකයි කල්ප කියන්නේ. ඔන්න ඒක හරි. මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි නොදන්න පැති හුඟා තියෙනවා මේක. දැන් මේ මිනිස් කය තියාගෙන පුද්ගලයාට පුළුවන්කමක් තියෙනවා මනෝමය කයක් මවල අහකට යන්න. ඒක අවිඥාලාභී පුද්ගලයා අවිඥාලාවල කරන වැඩ. ඒ මනෝමය කායිකත්වයෙන් ජීවත් වෙන පුද්ගලයාට පුළුවන් මේකයි පැත්තක කියලා මනෝමය කය ප්‍රගුණ කරගන්න. ඒකෙන් කාලා බීලා ඒකයි ජීවත් කරන ඒක ගණීභාවන කරන්න පුළුවන්. ඒ ගණීභාවනය කරගත්ත කෙනා එයා දකිනා මේ මස්ලේ සහිතව හැදගත්ත මව්ගේ මව්ගේ ශරීරය හට දෙතිසුණු කොටාසිත මේ කුණු කය. වාපීසෙම් සහිත මේ කුණු කය තියාගෙන ඒක බෙහෙතරපත් වෙනවා. මම මේක දිල්ලයන් දැරලා හිටා මම මේකේ ඉන්නවා කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අර එයාගේ තමයි අර මේ වැල් ගිහිල්ලා අත්පස්සේ වැල් ගිහිල්ලා එහෙම ගිහිල්ලා අර ඇටසැකිලි දිවිච්චා වගේ මෙහෙම ගිහිල්ලා හිටන් දිර කර වෙලා යනවා කියන යෝගීන්ගේ. ඒ ශරීරයේ මස්ලේ ශරීරයේ ඒක දිර ගන්න මනෝමයකෙන් ජීවත් වෙන පැත්තකට වෙලා. ඉතින් ටික කාලයක් ගියාට පස්සේ මනෝමයකයි ප්‍රගුණ කරගෙන එයා ඉන්නේ අම්මා තාත්තෙන් ගත කයි නෙමෙයි ඒක. ඒකයි ඒ ජීවිත කාලයේ යන්තරමක් කරුමද ඒ කාලේ ඉන්න පුළුවන්. ඒක නිර්මාණය කරගත්ත කයි. හැබැයි ඒකයි තුදයංග වෙලා තියෙන අත්ංග දැන් ආස්වාද කාලේ යනවා. ඕකත් ආදීනෙටපත් වෙන නිසරණපත් වෙන දහහක් තියෙනවා කවදා හරි. ඒකයි කා. නෑ වෙන්න පුළුවන් ඉතින්. ඉන්නේ අර කයි. මේ මස්ලේකයි මේ අපි හිතන්නේ මස්ලේකයි නෙමෙයි. දැන් අර දැන් බලන්න අපේ අපේ ඉන්න අපේ මහරහතන් වහන්සේලා අතරත් තිබුණ අවිඥාලාවීන් වහන්සේලාට. දැන් දබ්බ මල්ල පුත්තහාඳුරු කියන්නේ දැන් මෙයා හදන්න දෙනකොට වටේ මොකද අර ආසන පනවන්න. සිය ගානක් ඇවිදලා එකපාරකින් අපිට විනාඩි 5න් ආසන පනවලා දෙන්නේ. නිවැරදිද මේ මෙයාක බලන්න හදන්න අවිඥා බලේ බලන්න. මතයි කියනවා යනවා ගිහලා 100ක් විතර මාව ගන්නවා. මගෙන කට්ටිය කියලා ගියා ආසන ටික තිබ්බා හදලා තිබ්බා ඉවරයි. හරි කියනවා. අන්න එහෙම ශක්තියක් තියෙන එක තමයි මනෝකය. මනෝමය කයයි. අන්නේ මවන්න පුළුවන්. ඒක තමයි මනෝමය ඉද්දි ඉද්දි විද කියන්නේ. ඒ ශක්තිය තියෙන ඇයි ඒ කය මෙయ్యේ හැකි. දහසක් දැන් චුල්ලපන්තක හඳුර 1000ක් මවාගෙන හිටියා. ඇයිදින් බලපුවම කාට හොයන්න බෑ එයා වාගේමයි. තවනික හඳුරත් ඒ වාගේමයි. කතා බහත් කරනවා ඒ වාගේ. වැඩපලක් කරනවා. ඉතින් ඒ වගේ ඉතින් උන්වහන්සේලාට ඕනකමක් නැහැ මේ ලෝකේ හරයක් නැහැ කියලා දැකලා ඉවරින්ද. ඕකම වගේ මෙහි ඉන්න ඕනකමක් උන්වහන්සේලාට නෑ. මේ අවිද්‍යාව තෘෂ්ණාව තියෙන නිසාම ওই જાති එකක් හදාගෙන අවුරුදු ගණන් ජීවත් වෙන මේ යෝගී. ඒකයි හේතුවයි. යෝගින් ඒක ජීවත් වෙන්න අනිත්‍ය දුක්ඛ නැත්ද දන්නේ නැති. ඒකයි. දැන් බුදුරන් වහන්සේට බැරුව තිබුණාද? නෑ එහෙම එකක් නෙමෙයි තිබුණේ. බුදුරන් වහන්සේට පැවැත්ම ඕනකම තිබුණේ. මාගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස අධර්මය දුටු තැන ධර්මයෙන් කරුණු පෙන්නා අධර්මයේ යටපත් කර ධර්මයේ නගා සිටවන්න දක්ෂ වෙනතුරු. අවිනය දුරු තැන විනයෙන් කරුණු පෙන්නා අවිනය යටපත් කර විනය නගා සිටවන්න දක්ෂ වෙනතුරු මාරේ මගේ පින්නම් පෑම බලාපොරොත්තු වෙන්න එපා කියලා මාරයට ඉස්සෙල්ලා බුදුරණාන්තේ කිව්වා. ඒ ටික තමයි මම මේ මගේ බුද්ධ ප්‍රයත්න අවශ්‍යයි. ඊට පස්සේ මට අවශ්‍ය නැහැ ඉන්නේ. මේ මගේ ආසාවට මගේ වෙනකොට මේ පැවැත්මේ ඉන්නව නෙමෙයි. අන්න ඒ කතාව කිව්වට පස්සේ 80 45 අවුරුද්ද ගියාට පස්සේ තමයි අර ආනන්ද හාමුදුරුවන් ඉන්නලාදී අහක් වෙන්න වෙලාවම ඉතින් කිව්වේ. ස්වාමීන් වහන්සේ එදා බුදු වෙන අවස්ථාවේ මට පොරොන්දුවක් වුණා ඒ කාලේ. මම පිරිනම් පාන්දිලා හිටිනකොට. ස්වාමීන් වහන්සේගේ වික්ෂු වික්ෂු මේ කියන්නේ මහාන මේ මාරේ මේ මාගේ වික්ෂුනි වික්ෂුනි පාසක පාසිකාගෙන සිව්වනා පිරිස අධර්මයක් දුටු තැන ධර්මයේ නගා සිටව අධර්මයේ නගා සිට අධර්මයේ යටපත් කළ ධර්මයේ නගා සිටවන දක්ෂ වෙනතුරු අවිනය දුරුතන විනය නගා හිටවා අවිනයට පත්ලේ විනය නගන්න දක්ෂ වෙනතුරු මාගේ පිරිනවන් පෑම බලාපොරොත්තු වෙන්න එපා කිව්වා. අද ටික සිද්ධ වෙලා ඉවරයි. එවන් සායින පිරිනවන් පා. මාරේ ඔය කිව්ව කාරණේ සිද්ධ වෙලා තියෙනවා එහෙම ඒක ඇත්ත. මගේ දැන් ඉතින් බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. තව තුන් මාසෙකින් මම පිරිනවන් පානවා. උඹ කලබල වෙන්න ඕනේ නැහැ කියලා අවස්ථාව දුන්නා. දැන් මෙතන හොඳට පැහැදිලිව පේන දෙයක් තමයි. එහෙනම් බුදුරයන් වහන්සේ නමක් ලෝකේ මේ ලෝකේ පහළ වෙලා වැඩ ඉන්නේ අර අවිද්‍යාව කෘෂ්ණාවෙන් නෙමෙයි. අනික් අයටවත් ජීවිතේ ආසාවට නෙමෙයි. අවශ්‍ය කාරණේ කරන්නේ. හැබැයි ඒ කාර්යය නිකන් උන්වහන්සේලා මරන්නත් බෑ කවදා. එන බුදු මරන්න බෑ. බුදුගේ ලේසලෝනවා කියන ලේ උපද්දවනවා මිස අන්තිම එයින් එහාට බුදුන්ට කරදරයක් කරන්න බෑ. මොකද ඒක පාරමිතා පුරුව අසංඛ්‍ය කල්ප ලක්ෂණ පාරමිතා පුරුවේ ඕකටයි. ඉතින් ඒ කාලේ මේ ලෝකේ සමතෙක් නෑ. ඒ කාලේ අතරම කලා කප්පල් කරවන. එනිසායි බුදුරන් වහන්සේව ඒව විනාශ කරන්න බැරි. ඒක පාරමිතා බලය. නිසා මේ උද්‍යංග මත්ංග ආස්වාද ආදීන විසඳ කියන එක කිසි ප්‍රශ්නයක් නැහැ. කොච්චර නගා සිටියුවත්. ඒකට හිමි කාලේ ඔය යන්නේ කොහොමද? උද්‍යංගමේ නැගී හිටියා. ඉතින් ඒතර ඊළඟට උද්‍යංග අත්ංගමේ වැඩිලා ආවා. ඒ ආස්වාද කාලේ ඉතින් ඒකේ කරන්නා වැඩ පිළිල කරගෙන ගියා. බැරි කාලේ රතාව ආදීනෝ කාටත් ආවා. නිසරණ එකක් කෙලවර වුණා. ලෝතර බුද්ධ රාජ්‍ය පහල කරලා සිද්ධ වෙන්නේ උදා වුණා. උදා ගමේ අත්ංග වේපැවැත්මට ආවා. ආස්වාදේ ඒකෙන් ඉතින් ලොකුවට අනික ඔක්කොම මිත්‍යා දෘෂ්ටි බිඳහැරිලා සම්මාදිට්ඨිය නැగిලාවිලා විශාල ජයග්‍රාහී තත්ත්වයක් උදා වුණා ආස්වාද දැන් ඉතින් පිරිහිලා යන කාලේ ආව ආදීනව කාලයකින් එක අඩුවිලා අඩුවිලා ගිහිල්ලා නිසාරණ දැන් ඉතින් 5000 කනට ඉවරයි පිරිහිලා හරන්න බෑ දැන් අයි තාසිය යටපත් ඒකත් එච්චරයි ලෝකේ හැම දෙයක්ම ඔය ක්‍රියාවලට යනවා ඉතින් අපි දකින්න ඕනේ ඕක දකින්නවා නම් එහෙනම් මේ උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනව නිසරණ කියන මේ ධර්ම රටාව තුල මේක නම් ධර්මතාවය. මේ තුල නම් ගමන් කරන්න මේ හටගත්ත හැම දෙයක්ම. හටගත්ත එක වැජෙමින්න මට කාලයක් නෑ ඒක මුලාව. ඉතින් හටගත්ත එකේදී මට ගන්න තියෙන ප්‍රයෝජනයක් වගේ අත්ංගයෙන් ආදීනවට යන්න නිසාරට යන්න ඉසෙල්ලා. හැකිතරම් ඉක්මන් කළා ප්‍රමාදයෙන් යුතුව ආර්ය මාර්ගය පූර්ණ කරගන්න ඕනේ කියලා අන්න උත්සාහවත් වෙනවා. ඊළඟ ගමන් වැඩි කරගන්න. අන්න ඒකයි එතන ගන්න නිගමන. එහෙනම් යාර හිතාලවන්න දෙයක් නැති බව යාතනම දන්නවා. මම මොනවට හිත හලව ගන්නද? මොනව අල්ලා ගන්නද? කොහෙද අල්ලා ගන්න ටිකක් තියෙන්නේ? මං කියවට පවතින්නේ කෝකද? එහෙම එකක් ලෝකේ නෑ. අන්න ධර්මතාවය දකින්න. එතන පටන් එනියාම ගත කරන්නේ ධර්මතාවයට අනුකූලව යන ලෝකේ මට ඕන හිතට හදන්න බෑ. එහෙනම් මෙච්චර කාල දැඟලුවේ අනන්ත අප්‍රමාණ සංස්කාරේ මම දැඟලුවා නම් දැඟලා තියෙන තෝකට. දැන් මේ දැඟලනවා දැඟලන්නේ තෝකට. බැරි එකක් කරන දැඟලීම අත්හැරලා හිටන් අද ඉතින් යථාභූතී කටයුතු කරනවා කිය. වෙන එකක් වෙච්චායේ වෙන්නේ ඉතලා ගතේදී යථාභූතී ලබා ගන්න මම මෙටි කර ගන්නවා කියලා ධර්මාභූතී ලබා ගන්නවා. මොනවටවත් කම්පා වෙන්නේ නැහැ. ඒකයි අන්තිම නිගමනය.